දෙදස් පහළොව වසරේ සියයට පහකින් පහත වැටෙන්න. මේ දෙදස් දාහතරත් දෙදස් පහළවත් අතර තුළ. මොක්කරි දැවන්ත ආයෝජිකගේ විශ්වාසය බිඳ වැටීමට දැවන්ත කාරණය සිදුන මේ ලොකු වර්ධනයක් පෙන්නවා දෙදස් දාහතරේ එක පාට කඩම් වැටනවා දෙදස් පහළවේ. කතානාගතුමනේ මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමා මගේ උත්තරේ අහගෙන හිටියේ නෑ. මම කරුණු ගණනාවක් එතුමාට සඳහන් කරා මේක අපේ ලංකාවේ පමණක් නෙමේ කලාපීය රටවල් වලත් මේ කොටස් වෙළඳ පොළ පහත ගියාපීය රටවල් වලත් මේ කොටස් වෙළඳ පොළ පහත ගියයි කියලා මම එතුමාට පෙන්වලා දුන්නා. විශේෂයෙන්ම ගෝලීය ආර්ථිකයේ ඇති වෙලා තියෙන తත්වය ඒ වගේම ඇමරිකාවේ පොලිය ඉහළ යෑමෙන් ඒ සංවර්ධන රටවල් වල ආයමත් මුදල් ඒ ඒ හරහා ගලා යාම පිළිබඳව මං හිතන්නේ එතුමා හරියට අහගෙන ඉඳලා නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම විදේශිකයෝ මේ රටට එනකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සල්ලි හොරකම් කරනවා නම් කූටලේකන හදනවා නම් ඒ විදේශිකයෝ ඒ රටවල් වලට එන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳවත් මං හිතන්නේ රජය කටයුතු කරලා තියෙනවා. ඒ පුද්ගලයෝ මං හිතන්නේ අපේ ආර්ථිකයට බලවත් හානියක් කරනවා කියලා තමයි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. ගරු අමාත්‍යතුමනි ඊළඟ අතුරු ප්‍රශ්නේ ආර් වෙළඳ පොළ කොටක්සන්ද පොළ බිඳ වැටීමට ආරම්භ වුණු පෙබරවාරි මාසයේ වන විට කූටලේඛන සාදා ආයෝජකයන්ගේ මුදල් වංචා කළ බවට පැමිණිලි කීයක් ඔබතුමා දන්න ආකන්න ආකාරයට පොලිසියට වාර්තා වී තිබුණාද? ගරු කතානායකතුමනි මට ඒක හොයලා කියන්න පුළුවන්. ඔබතුමා උත්තරේ දන්නේ නැතුව මේ සභාවට එලා ප්‍රකාශයක් කරන්න. ගරු අවසාන අවසාන අතුරු ප්‍රශ්නේ මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර ලබා ගැනීමට ඔබතුමා මත්කුඩු පානය නොකර සිටින දවසක් අපිට දැනගන්න පුළුවන්. කතානායකතුමනි මම වරප්‍රසාදපත් ප්‍රශ්නයක් දැන් මතු කරනවා. එතුමා ඒ කරු ප්‍රකාශය එතුමා ඉල්ලාස් කරගන්න කියලා. දෙපාර්තමේන්ත මන්ත්‍රීවරුන්ට අපහාස කරගන්නේ මේක සාධ්‍ය නැහැ. කිසිම කිසිම ගරු මම මේක පාර්ලිමේන්තු ඇන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න ගරු කතානායකතුමනි එතුමාට ඔව් කතා නැහැ තුමනේ එතුමාට මචං නියෝග කරනවා එතුමාට ඔළුවකුත් නැහැ ඇඟකුත් නැහැ ඒක වැඩ වෙලා තියෙනවා ඒක අයින් කරගන්න ඒක හදි නැහැ මම ඒක කොහොමද ඉවත් කරනවා පාර්ලිමේන්තුව තුල එවැනි චරිත ඝාතන ඇති කිරීම යෝග්‍ය නැහැ ඔබතුමාත් උගත් පුද්ගලයෙක් වශයෙන් ඒක දැනගන්න ඕනේ ඔය මට්ටමේ දේශපාලනයක් නම් මේ රටේ තියෙන්නේ අපි ඇත්තම ඉන්නවන අපි ඉන්න කලකිරීමෙන් මේ දේශපාලනය පිළිබඳව. මෙහෙම තිබුණ නෑ මීට පෙර. මිනිසුන්ගේ යම් ආකාරයක එක මේ දේශපාලන ඉන්නේ යම් තීරුවකාරී. අඩු ගන්න තුන යම් ශිෂ්ට සම්පන්න භාවය. අද එහෙම නෙමෙයි තියෙන්නේ. ඔබ පසුගිය දවස්වල මාධ්‍යවලුත් දැක්කා. පුද්ගලයන්ගේ විවිධ ශාරීරික අපහසුතා පවා හාස්‍යයට ලක් කරනවා. ඒවා යලි යලි අහන මට්ටමට ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ දේශපාලන එක මට්ටමක් තියාගන්න. ඒ මට්ටම නැති කරනවා මේ ගම්මන් පිල්ල. දැන් අපි ඒ උත්තර දෙන්නේ ඒ මහත්තයා කතා කරන විදියටවත් ඒ මහත්තයා උත්තර දෙන විදියටවත් නෙවෙයි. දැන් ගම්මන්පිල මහතාට අපි අද වෙනකන් කියන්නේ නැහැ නේ. නම විකෘති කරලා අපි කතා කරන්නේ නැහැ අපිට පුළුවන් නේ. ගෙම්බම්පිල කියන්න පුළුවන්. මම මේවා කතා කරන්න කැමති නැහැ. නමුත් එහෙම ඕනම් කියන්න පුළුවන්. උදේ වෙනකොට ඕනම් උදේ කියන්න පුළුවන්. වැරදි කතාවක් ඒක. එහෙම කියන්නේ අපි. නමුත් ගම්මන්පිලට ඒ ශිෂ්ට සමාජයේ තියෙන අවම ශිෂ්ටත්වයවත් නැහැ. මෙයාගේ தත්ත්වෙ පෙන්වන්න. ඒ තරම් පහලට බහැපු මිනිස්සෙක්. ඒ තරම් පල්ලෙහාට බහැපු මිනිස්සෙක්. මේ මේ මිනිස්සයා පිළිබඳ අපි අපේ අපේ මේ අපිත් එක්ක ඉන්න කාලේ අපි කියනවා අපි සාමාන්‍යයෙන් මේ ඔක්කොම දන්නවා ඒක ඔය අශෝක අබේගුණ වර්ධනගේ පොතෙත් තියෙනවා එක තැනක මෙයාගේ මේ ඕලාරික කතා පිළිබඳ අපි අතර යම් අවවා අපි උපදෙස් දීම් කරලා තියෙනවා